ඒක ඔබ වහන්සේ වගේම තමයි මේ අපි ඉන්න තැන කිසි සම්බන්ධයක් මම දන්නවා හරිවලස මේ මාර්ගයේ ඉන්න ඉස්සරහගේ ඇති ස්වභාවය ඒක නිසා තමයි මේ පැවිදි කරන්නේ ඒවට අපි කතා කරන්නේ නැත්තේ එහෙම හරිවලස අදහස් වෙන මුකුත් අදහස් නෙමෙයි අපිට දහසක් නැහැ ඒක එහෙමයි ආ එහෙම මොනවා ඔබ තිබුණොත් විතරක් කියන්නම් අපහාන එහෙමයි ආරෙන්ද ඔබ වහන්සේ මොනවද කියන්නේ මම ඒකට එක්ස්ප්ලেইন ආරෙන්ද අර මගේ අර ස්වභාවය තමයි ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේගේ විදිහ තමයි අපේ අදහස එහෙමයි හරියට. <laughs> මොකද අභාසාර කියන ආර්ය භූමියේ දෙන්නේක් නැහැ කියලා ඒක හරියට හරිය හරියනවා. අන්න හරිය. එකම මාර්ගෙ එකම අදහස හොඳයි. ආර්ය භූමියේ නාම රූප නැත්තම් දෙන්නේක් ඉන්න විදිහ නැහැ. නෑ ඒක තමයි හරියනවා. එහෙමයි. හොඳටම තේරෙනවනේ. තේරෙනවා තේරෙනවා. ඒක ඇද්දම ඇතුළටම දැනනවා. මම මේකයි මේ මේ සවනන්දර කිව්වේ ආර්යයන් වහන්සේ යම් කිසි දෙයක් කිව්වද ඔබ වහන්සේ දොස් මුදින් මේක පිළිගන්න මොකෝ මේ මම කියන්නේ තෝ ටිකම තමයි කියලා. ඔව් ඒක. ඉතින් එහෙම හරියට මම වහන්සේමයි මේ සමානයි. දැන් බුදුන් වහන්සේ වුණත් අර ඊට පස්සේ යවනවනේ මේ අනිත් වහන්සේලා මේ කියනවානේ සරියුත් හිමියන්ට එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුවන්ට එහෙම නැත්නම් කියනවානේ අපේ මේ කොටේ ඔව් එහෙම නැත්නම් කොට්ටිතර හතරන හන්තිට හො කාට හරි යොමු කරනවානේ ඉතුරු ටික දේශනා කරන්න කියලා. එහෙමයි එහෙමයි එහෙමයි. මේ හාමුදුරුවෝ ගිහිල්ලා අහනවානේ මේක ඉතුරු ටික පහදලා දෙන්න කියලා. එතකොට ඒක ගිහිලා බුදුන් වහන්සේට ආයි දේශනා කරනවා මෙන්න මෙහෙම පහදා දුන්නා කියලා. ඊට පස්සේ හැමතැනම කියන්නේ ඒසේ දරා ගන්න. ඒ මා දේශනා කරත් ඒසේමයි කියලා කියන්නේ. එතකොට ධර්මයේ එකයි ආර්යනවද? ආර්යමයේ අදහස් දෙකක් නැහැ. නෑ ආර්යනවද එහෙමයි. ඒකමයි ඒකේ තේරුම. එහෙමයි ආර්යනවද හරියටම හරි. <laughs> ඒකමයි. ඒකමයි ආර්යනවද. හොඳයි. පුදුම සතුටක් දැනන්නේ ආර්යනවද මේ අභ්‍යන්තරයේ <laughs> ධර්මයේ ගැන ධර්මයට යොමු වුණු අයට වෙන මාතෘකාවක් නැහැ කතා කරන්නේ. එහෙමයි අන්න එහෙමයි. ධර්මයේ තියෙන්නේ. ධර්මය කියලා දෙයක්වත් නැහැ බලනකොට. නෑ නෑ නියදෙන තේරෙමයි කතා. හොඳයි. එහෙමයි. හොඳයි සතුටුයි. ධර්මය ගැන මොනවා හරි දෙයක් අපිට කතා කරන්න මොන හරි අවශ්‍යතාවයක් එහෙම තිබුණොත් ඔබ වහන්සේ වෙලාව මොකක්ද? ආර්යයන්ස මම නම් ඔයගොල්ලෝ හැමතිස්සෙම පහසු ළඟ තමයි ඉන්නේ. මං කිසිම වැඩක් කළා කේම ලොකුවට දාගන්නේ නැහැ. හැබැයි අර කර්ම රාජකාරිය ඒ විදිහට කරා එතනින් ඉවර කරන්නේ. ඒක එහෙමයි නැතුව ඔව් විවේකයේ කියලා දෙයක්වත් නැහැ, වැඩක් කියලා දෙයක්වත් නැහැ. හරි නං. අපි එහෙමයි. හැබැයි දැන් ආර්යයන්ස මම මෙහෙම මෙහෙම ස්වභාවයක් දැන් මගේ අන්නේ ආර්යයන්ස මම පොඩ්ඩක් මොකද කමන්නේ නැද්ද ආර්යයන්ස? කියන්නේ. මේ ආර්යයන්ස දැන් මට දැනෙනවා කියන්නේ මේ අර අපි දාගත්ත දත්ත ටික දිනවනේ අරින්න මම මම තේරෙන්නේ තියෙන ආ දත්ත ටික දිනවනේ අරින්න අපි පුංචි කාලේ දාගත්ත දත්ත ටික දිනවනේ ওই දත්ත ටික ආරයන් වහන්සේ මේ අභ්‍යන්තරේ යම් කිසි අර නිකන් ශක්තියක් විදිහට හටගෙන නිරෝධීමක් තියෙනවා. අන්නේ එතන ආර්යයන් වහන්සේ මට දැනෙනවා. ඒ දැනෙන ස්වභාවයෙන් මම ඉන්නවා. එතකොට මට මේ විඥාණයට සම්බන්ධ වීමක් විඥාණය වෙනවාද? විඥානේ දැන් මට තේරෙනවා ඒ දත් වලින් පිටට ගියොත් මට තේරෙනවා අන්න දැන් විඥාණයෙන් ගැට ගැහුවා මේ ඔන්න දැන් සිතිවිල්ලක් හදනවා ඒක තමයි මේ යන්නේ. හැබැයි දැන් මම සිතිවිලි හැදෙන ස්වභාවයෙන් නෙමෙයි ඉන්නේ ආරෙනවා. අර අතන මට දැනෙනවා ස්කන්ධ කුදේ දකින්න ගෙන ආරෙනවා මේ දත් ටික මේ හට ගැනීම නිරෝධයක් තමයි මම මේ දෙක දෙක ඉන්නේ ආරෙනවා. ඒකට පුදුම නිවීමක් තියෙනවා ආරෙනවා. ඒකද මේ විඥානයක් සම්බන්ධයක් වෙන්නේ නැහැ. විඥාන සම්බන්ධ වෙනකොටවත් තේරෙනවා අන්න දැන් විඥාන සම්බන්ධ වෙනවායි කියන ඔන්නේ නුවණ තුර තමයි හරියනවා දැන් කාලේ ගත වෙන්නේ. ආල්මාස පැහැදිලිද? පැහැදිලි කරපු වචන ටික ගැලපෙන්නේ නැහැ වගේ තේරුණා. ඒ කියන්නේ එහෙම හරියනවා. අඩුපාඩුවක් තියෙන මට පහසු දෙන්න අරමු. ඔව් ඒ කියන්නේ විඥානේ තමයි ඔය ඔක්කොම කියන්නේ. එහෙමයි. එතකොට විඥානය කියලා අමුතුවෙන් එකක් නැහැ. අද ආයෙත් මට මේ දැන්න ස්වභාවය මම මේ කිව්වේ. ඒ කියන්නේ මොකද? දැන ස්වභාවය අරන විඥානේ යහ ස්වභාවය මට දැනනවා. ඔතනට එන. ඒ කියන්නේ විඥානේ නෙමෙයි. දැනෙන ස්වභාවය ඥානේ. එහෙම. ඒක තමයි ඥානේ අවදීන් අවදීන් අවදීන් ස්වභාවයෙන් සිහිය. එහෙමයි. එහෙමයි. ඒක සිහිය. සිහියෙන් මම අවදීන් ඒ දැන ස්වභාවයේ ඉන්නවා. හැබැයි මේ විඥානයක් දැන් මේක එකල දක්ෂ ටික ස්වාමීන් දැන් කොහොමද අපි අභ්‍යන්තර දක්ෂ ටික අපි අතුරු කරන්නේ බාහිර ලෝකයට ඔය කියන දෙයට අපි හඳුරු උපමාවක් කියන්නේ ඒ කියන්නේ උදාහරණයක් කියන්නේ අත්දැකීමක් දැන් මට අරමුණනේ අරමුණනේ මේ කතා කරන්නේ ඔව් අරමුණ දකින්න හැටිත් ඒක දකින්න දකින්න හැටිත් ඒක එන හැටිත් අ අපි හිතමු අපි සිතිවිල්ල කියලා දෝන් කාර්යයක් වෙන දෙනවා කියලා සෝන ආර්යන්න. ඒ කියන්නේ සිතිවිල්ල දෝන් කාර්යයක් දෙනවා කියන්නේ අපි කියමු දෝන් කාර්ය ස්වභාවය දැන් දකින්න ආර්යයන් වහන්සේ මේ සම්මේ සිහියේ. දැන් දැන් ස්වභාවය. දෝන් කාර්ය ස්වභාවය. හැබැයි සිතිවිල්ල නෙවෙයි. හැබැයි නැත්තේ නෑ. සිතිවිල්ල හොඳට දැනනවා. සිතිවිල්ල කියන්නේ දැන් අපිට මේ දෝන් කාර්ය ස්වභාවය තියෙනවා කියමු දෙයක් කියලා. ඒත් දැනනවා. බඩමුට්ටු දැනනවා. ඔක්කොම දැනනවා. හැබැයි ගෝංකල් ආර්යයන් වහන්සේ ඉස්සරහට එන්නේ ගන්නෑ. ඒ අපේ හාමුදුරුවෝ අවදි වෙලා ඉන්නේ 100ට අවදි වෙලා ඉන්නේ. එහෙම එහෙම ආදිමත් එහෙම. ඒ 100 100 නතර මේ බලාගෙන ඉන්නේ. ඒක හොඳයි. මම කරන්න දෙයක් නෙමෙයි. ඒක හොඳයි. කරන්න දෙයක් නෙමෙයි. ඒ දැනෙන ස්වභාවය කරන්නේ. ඒක හරි. ඒ කියන්නේ එහෙම හරිනේ. ඒක විඥාන මායාව නෙමෙයි. නෑ නෑ ඒක හොඳට තේරෙනවා විඥාන මාය නෙමෙයි මට මේක දැන් සබහා කියලා ඒක තමයි සිහිය ඒක තමයි ඥානෙ ඥාන අධිගම අර උදාන්සේ කියනවා නේද මට ස්පාක් වෙනවා කියලා ස්පාක් වෙන්න දෙන්නේ ඒ කියන්නේ දැන් මගේ අවුරුදු 40 ගානක් වයස ආරෙන් නේද 40 ගානට අර උදාන්ස කියනවානේ ඕල් මෙච්චර 30 දා වලට වගේ 40 අපි 40000ක ඕල්ට් එකක් තියෙනවා කියන ඒ ඕල්ට් එක අපේ හම්දුරන්ට මෙන්න මෙහෙම සබහායක් එහෙමයි හරි අරමුණු තියෙනවා. දැන් අරමුණු එනවා වෙනද විදියටම පේනවා. එහෙමයි එහෙමයි. ඇහෙනවා. එහෙමයි. ඒකට ලොකුවට කම්පනයක් නෑ අර ස්පාර්ක් නෑ දැනෙන්නේ. එහෙමයි හදන්න. අන්නේ ඒ ස්වභාවම තමයි හදන්න. අන්නේ ඒක තමයි. ඒකම තමයි. ඒකම තමයි හදන්න. හැබැයි ඒකෙන් තේනවා හදන්නත් නිවන ස්වභාවයක් තේරෙනවා. ඔව්. මොකද දැන් මෙච්චරක් නෙවෙලා මෙච්චරක් නෙවෙලා කියලා. ස්වභාවය තුළ අර කම්පනයේ දිය වෙන ස්වභාවය තමයි කම්පන චංචන දිය වෙන ස්වභාවය තමයි ආශ්‍රව කෙලෙස්. එහෙම හදන්න. එහෙම. ඒ නිවන සබහා තේමාරිනවා. කම්පනයක් දැනෙන සාමාන්‍යයෙන් ඔය දැන් වටපිට බලනකොට එනකොට මේ දේවල් සාමාන්‍ය චිත්‍ර වගේ නිකන් කිසිම අර චිත්‍රයකට බට කිසිම වටිනාකමක් නැහැ වගේ කිසිම එහෙම ගයක් දැනෙන අර වටිනාකමක් නැතුව ආදින්නේ ඒක නෑ කියන්න බෑ නෑ කියන්න බෑ තේරම නෑ කියන්න බෑ චිත්‍රයේ තේරම තියෙනවා එහෙම. අර අගයක් ඉස්මතු වෙන්නේ නැහැ. චන්දරාගය. අගයක් මතු වෙන්නේ නැහැ. අරින්නත් ඒ අගය තමයි මේ ගෙවෙන්නේ කියලා මට හොඳට පැහැදිලිව තේරෙනවා. ඒ චන්දරාගය තමයි. මේ පිටේ තියෙනවා නෙමේ. පිටේ එහෙමමයි. පිටේ අපිටම අපි මම දැක්ක ලොකු හාමුදුරුවෝ දැක්ක ලොකු හාමුදුරුවෝ එහෙමම දකිනවා. දැක්ක ලොකු හාමුදුරුවෝ ඇස්පිටිට අගය තමයි මේ ගෙවෙන්නේ කියලා පැහැදිලිව තේරුම් අරින්නත් මොකද අතන හැම දෙයකම ලෝකහාමුදුරුවෝ කියලා දැනෙන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම. එහෙම නෑ දැනෙන්නේ නැහැ. පේන්නේ නැතුවත් නෙමෙයි. ඔක් පේනවා. දන්නවනේ බුදුහාමුදුරුවෝ කියලා. දන්නේ නැතුවත් නෙමෙයි. හැබැයි ලොකු ගින්නක් නැහැ. අන්න හරි හරි. ඒ ගින්න කිවෙන්නේ. ගින්න නැහැ. ගින්න. ඒක නිකන් අර කුලඟ වගේ. හරි හරි සමාදාවක්. හරි දැනෙන්නේ. හරි පුදුම කතාවක්. ඒ කියන්නේ එහෙමයි හරි. කම්පනයක් නැති වෙන අර අක්කෝප්පය චේතෝ විමුක්තිය කියන තැන තමයි දැනෙන්නේ. එහෙම හැදෙනවා. ඒ විමුක්තිය කරා තමයි මේ යන්නේ ටික ටික. එහෙම හැදෙනවා. මම මේ මට වෙන කිසිම දෙයක් ඉන්නේ නැහැ. ඔන්න උතනමයි මම ඉන්නේ අරිනවා. ඔව් ඒක හොඳයි. ඔය ස්වභාවයමයි ඉන්නේ. මම ඒ ස්වභාවයෙන් මේ මේ මේ අයිද මිදෙන්නේ නෑ අරින්නවද එතන අමුතු සුවයක් තියෙනවා අරින්නවා ඒ සුවේ වචනින් කියන්න බෑ ඒ සුවේ ඒ ඒ ස්වභාවේ හිතලා ගන්නත් බෑ බෑ බෑ බෑ ඒක මතු වෙනවා මතු වෙනවා මතු වෙන අපි ඉඳින්න ඕනේ ධර්මාභෝධයෙන් තමයි මතු වෙන්නේ එහෙම හරිනවා. ඒ මතුවීමට අපි ඉඩ දෙනවා මිසක් හරිනවට බලහත්කාරින් ගන්න බෑ ඒක. බලහත්කාරින් ගන්නකොත් විඥානයක් තමයි එතන. අපේ හාමුදුරුවෝ මෙන්න මේක හොඳට සිහියට ගන්න ඕන එකක්. එහෙමයි හරිනවද? ආත්ම සංඥාව. එහෙමයි. ආත්ම සංඥාව තමයි ඔය දිය වෙන්නේ. ආ එහෙමයි හරිනවත් එහෙමයි එහෙමයි. ආත්මයක් කියලා තියෙනවා නම් කම්පනයක් තියෙනවා. එහෙමයි හරිනවද? ආත්මය ආත්මයක් කියන එක මේ මම යදිය වෙන්නේ ඔතනමයි. එහෙම හැරෙනවා එහෙම. හරිනවද මට මේ උතන රහත් ඵලෙට යන්න උතන ස්කන්ධේ උදේය දකින්න කියන්නේ උතනමයි නේද හරිනවා. ඒ ඒක ස්කන්ධේ උදේය දකිනවා කියන්නේ දැන් සිතට එන අරමුණ දැන් ස්කන්ධය කියලා කියන්නේ දැන් අරමුණමනේ. එහෙමයි හරිනවා. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥානනේ. විඥානේ අන්න එහෙමයි හරිනවා. විඥානේ දැන ගැනීමනේ. ඇත්ත වුණොත්නේ ස්කන්ධේ උදේ වය කියන්නේ ඒක ඇත්ත උනේ නෑ අත්ගමය කියන ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්ගමංච කියන්නේ. එහෙමයි. ඒකමයි උදේවැය. ඒ කියන්නේ එහෙමයි. දෙයක් කියලා ගත්තොත් ඒකේ උදේවැය දැක්ක වෙන්නේ එහෙමයි. හැබැයි එතන දෙයක් කියලා දැනෙන්නේ නැති ස්වභාවයේදී ඒ කියන්නේ ඇති වෙලා නැති වෙන ස්වභාවයට තියෙන උදේවැය ඥානෙ සිහියක් තියෙනවා. එහෙමයි හදනවා. ඥානෙ තියෙනවා. එහෙමයි. ඒ ඒ හටගෙන නිරුද්ධ ඒ හටගෙන නිරුද්ධ වෙන බව. උදේවැය ඥානය තුළ වය ඥානය කියලා ආයි කියනවා. දස ඥානනේ ඔය කියන්නේ. එහෙමයි. ඒ වය ඥානය කියලා කියන්නේ මේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක සාමාන්‍ය පෘථග්ජන මනුස්සයාගේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඉවර වෙලා නැහැ. ඒක යාට ඇත්ත වෙලා යා ඒක අල්ලගෙන ඉන්නේ. එහෙමයි. දැන් මේ දැන් යා මොකක් හරි දෙයක් දැක්කොත් පෘථග්ජන මනුස්සයා ඒක තියෙනවා කියලා හිතාගෙන තමයි ඊගාව සිත අල්ලන්නේ. එහෙමයි. නමුත් දැන් මේ උදේවැය ඥානය තියෙන කෙනාගේ මේ දැකීම දැකීම පමණක් වගේ ඒක බලගියන් වෙන්නේ ඒ ඒකට ඥානයක් තියෙනවා. එහෙමයි. නැති වෙන බවට ඒ ඒකට ඇලුන් නැති බවට තියෙන ඥානෙ. මුඤ්ඤිත ඥානෙ මිදුණ කියලා දැනෙන ඥානෙ. ඔන්න ඔතන තමයි මම ඇහුවේ. ඔව්. අන්න ඒක කියන්නේ වෙන් කරන්න බෑ. එහෙමයි නේද? ඒකේ මුඤ්ඤිත කම්මතා ඥානෙ තියෙන්නේ ඒකත් එක්කමයි මිදුණ බවට දැනෙන එක. ඒ වගේම වය ඥානෙ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒකට ඒක උදේවැය දැක්කා කියන්නේ ඒ ආපු අරමුණ අ කියන්නේ මේ අරමුණ දැන් ඇත්ත වෙලා කියන්නේ වැය වෙලා නැහැ. උපාදාන වෙලා. උපාදාන උනේ නැහැ කියන්නේ අර ඒක උපාදාන නොවුණු බවට තියෙන ඥාණය තමයි වාය ඥාණය. එහෙමයි. උපාදානේ නොවුණු බවට තියෙන ඥාණය. එහෙමයි. උපාදාන වුණා නම් ඒ අරමුණට බැසගත්තා. එහෙමයි. අරමුණට බැසගත්තේ නෑ කියන්නේ වාය ඥානෙ. ඒක නැති වුණු බවට. ඒ කියන්නේ ඒ ඒ සිත හටගෙන නැති වුණු බවට අත්ගමේ. එහෙමයි. ඒ කියන්නේ වාය ඥානෙ. එහෙම ඒකටත් ඥානයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඒක ඒක ඒ කියන්නේ උපාදාන නොවුණු බවට, වැය වුණු බවට. එහෙමයි. ඒක තියෙන්නේ වාය ඥානෙ. එහෙමයි. බාහිතුපට්ඨා ඥාන එතකොට මේ සේරගේම ස්වභාවය දකිනකොට ඒ මේ එකකටවත් මේ එකකටවත් එතකොට එයාගේ කම්පනයක් නැහැ හැම දෙයකම මිදුණු ස්වභාවය තුළ ඒක තමයි බලසපත්ඨා ඥානය. ඒ කියන්නේ ඔව් කියන්නේ ආර්යනාථ මේ ඔය ටික අපි කොහොම බලන්නේ ආර්යනාථ මේ අවදිය කියන ඥාණයම තමයි ආර්යනාථ මට දැනෙන්නේ අවදියමයි එහෙමයි එහෙමයි ආයි වෙන විශේෂ දෙයක් නෙමෙයි ඒකම තමයි දර්ශනය කියලා මට දැනෙන්නේ ආර ඔය වචන ඔක්කොම එකම දේ සම්මා කියන්නේත් ඒකමයි එහෙමයි ආර්යනාථ මට දැනෙන්න තමයි මම ඔව් සම්මා දිට්ඨිය කියන්නේ දැන් මෙතනදී බාහිර ඇත්ත වුණු තැන මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. බාහිර ඇත්ත උනේ නැහැ කියන්නේ යා ලොකු මිදීමක් ආත්මයක් නැහැ කෙනෙක් නැහැ පුජ්‍යලයක් නැහැ දෙයක් නැහැ. දෙයක් නැති තැන තමයි ඔක්කොම තියෙන්නේ. ඔක්කොම මිදීම තියෙන්නේ. චිත්ත විමුක්තිය අනේ එතනම තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ කියන්නේ නාම රූපමයි මේ මිදෙන්නේ. නාම පරිච්ඡේදෙම තමයි මෙතන තියෙන්නේ. එහෙමයි. නාම රූප පරිච්ඡේදය කියන්නේ නාම රූප කියන්නේ ඒ නාමීය රූපේ තමයි විඥානේ දෙයක් වෙන්නේ. නාම රූප එකට එකතු වෙනාම තමයි විඥානේ කියන්නේ. එහෙමයි. ඒක නාම රූප පරිච්ඡේදය කියන්නේ මේ නාම රූපේම තමයි එතකොට මේ වෙන් වෙන්නේ. ඒ කියන්නේ විඥානේ බැස ගන්නෑ කියන්නේ. අනිදස්ස. එහෙමයි. ඒක විඥානේ අනිදස්සන වෙන්නේ මේ බාහිර දෙයක් නැති බවට අර අපි නොදන්නා වුණාට මුල් අවබෝධයේ තියෙනවා. බාහිර එහෙම දෙයක් නැති බව. විත්තම බව. මේ පේනවා මේ හිතනවා කියන එක තමයි නාම රූප අවබෝධය. එතකොට අජ්‍යත බහිද්දා කියනකොටත් ඕකමයි. නාම රූපමයි එතනක් තියෙන්නේ. අර එනදී එළියේ තියෙනවා කියලා ගත්තොත් එතන රූපේ බැසගත්තා වෙනවා. රූපේ තියෙනවා කියලා ගත්තා වෙනවා. හැබැයි එහෙම නැති වෙනකොට අන්ත දෙකක් නැති වෙනවා අජ්‍යත බහිද්දා කියලා. නාමයේ අන්තෙමයි ඔක්කොම. අපේ නාමෙත් එහෙම දෙයක් නැති වෙනවා. අර ශබ්ද වර්ණ විදිහට ආයතන විදිහට මේක එකතු වෙලා තියෙන කියලා යට දැනෙන්න ගන්නවා. එහෙමයි. එතකොට ඒ එහෙම දෙයක්වත් නැහැ. මේ පොත කියලා දෙයක් නැති බව දැනෙනවා. එහෙමයි. ඒක සබ්බයයි වර්ණයයි කියලා. ඔය ඔය කුන්තිතරුව ප්‍රභාස්වර සිතෙන් තමයි ඕක ඕක දිගට අර සිත් කඳ පිළිවෙත හැදෙන හැටි දකින්න එක පුබ්බේ නිවාස අනුස්සති ඥානෙ. ඕකෙන් තමයි මේ සිතේම ලියෙන්නේ. එහෙමයි අල්ලන්න. එතනින් තමයි චතුප්පහත ඥානෙට එනවා මේ ෂනේ මේ සිත ඇති වුණා. ඊගා එකක් ඇති වුණා. එකක් එකක්වත් ඇත්ත වෙන්නේ. හැබැයි අර අවබෝධය නැතුව මේක වෙන්නේ නැහැ. එහෙමයි හරියට. මේ ඕපපාතිකව මේ දැන් මෙතන සිතක් කටගෙන නිරුද්ධ වෙනවා කිව්වට වැඩක් නැහැ. වැඩක් නැහැ වැඩක් නැහැ. අවබෝධය තියෙන්න ඕනේ. අනුසුමේ ඥානෙ තියෙන්න ඕනේ. අර දර්ශන සමාපත්තිය තියෙන්න ඕනේ. එහෙමයි. දර්ශනේ පැහැදිලි කරන එක ඒ එතනින් තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ සිත කියලා දෙයක් නැති බවට මේ මෙහෙම මේ ඔක එක කෙටියෙන් පැහැදිලි කරන්නත් බෑ බලනකොට. එහෙමයි දැන්. අර අවබෝධයෙන්මයි මේක එන්නේ සම්පූර්ණයෙන්. එහෙමයි. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එකක්වත් සිසින් දැන් පේනවා ඇහෙනවා අවසානයේ මේක දැන් සිද්ධ වෙන්නේ මොකද්ද එක එහෙම දෙයක් නැති බවට අවබෝධයක් එන කන්නාඩිය මුකුත් නැති බවට අවබෝධය වගේ. එහෙමයි. කන්නාඩිය මුකුත් නැති බවට අපිට අවබෝධයක් තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි ඇත්ත ලෝකෙත් කන්නාඩිය වගේම අවබෝධයක් එන මුකුත් නැහැ කියලා. එහෙමයි. ඒ අවබෝධය නිකන් එන්නේ නැහැ. අර අවබෝධයෙන් තමයි මේක එන්නේ. එහෙම හරි. දැන් ඔබ වහන්සේ දේශනා කරනකොටත් මගේ මේ ඇතුළේ මේ දැන්න ස්වභාවය දෙකම එක හා සමාන විදිහට තමයි මේක යන්නේ ආදිනවා. එක තමයි යනවා. එක තමයි ඒක ඒක තමයි පැහැදිලි කරේ ඒ දැනෙන ස්වභාවයේ අර හොඳින් එතකොට තව ටිකක් හොඳට පත්‍යංග ඒක නේද? එහෙම හරි. ඒකමයි මොහොතට මොහොතට අවදිය කියන එක කාලයකට අයිති එකක් නෙමෙයි. එහෙම හරිනවා. එහෙම. මේ මොහොතට අවදිය කියන එක නාම රූප නැති වෙනකොටයි ඒ නාම රූප නැතිනම් මොකක්වත්ම නැති තැනයි අර අනිමිත්තයි කියන තැනයි මේ අවදිය තියෙන්නේ. එහෙමයි. අනිමිත්තයි කියන තැනට දෙයක් අපිට කොහෙවත් පිටින්නේ නැහැ, බැස ගන්නෑ. එහෙමයි. නෑ. නිමිති නැති වෙනකොට ශුන්‍යයි. එහෙමයි. අනිමිත්තයි ශුන්‍යතයි. එතකොට ආත්ම ස්වභාවයක් මේ මමයි කියන ආත්ම කතාවක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ ප්‍රණීත නැහැ. අප්‍රණීතයි. අන්න අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි චිත්තේ එතන විමුක්තියයි. මිදුණා. එහෙමයි. චිත්ත විමුක්තිය. එහෙමයි බුද්ධ. එහෙමයි. ඒ ආත්ම සත්පුජ්‍යල කතා නෑ. එහෙමයි. අන්න එතන බුද්ධ ස්වභාවය. එහෙමයි ශ්‍රාවක බුද්ධ. ඒ කියන්නේ මේ බුද්ධ බුදුන් වහන්සේ දෙන්නපු මග තුල අපි ඒ බුද්ධ ස්වභාවය අවබෝධ කරනවා. එහෙමයි අනිවාර්යයෙන්ම. ඒක ශ්‍රාවක බුද්ධ. බුදුන් වහන්සේ ඔකට හෙලි කරපු සම්මා සම්බුද්ධ. හැබැයි බුද්ධ ස්වභාවය මේකට වචන නැහැ. මොකද සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ මිදුණු තර මේක ශුන්‍යයි කියලා කියන්න බෑ. එහෙමයි නෙමෙයි දැන් ශුන්‍ය නම් ඔක්කොම නැති වෙන්න ඕනේ එහෙමයි එහෙම දෙයක් මේක නැති වෙන්නේ මේ නැති වෙන්නේ ආරෙම ඔව් මේ ශුන්‍යතාවය තුල සේරම තියෙනවා නමුත් චිත්ත විමුක්තියක් තුලයි මේ බුද්ධ ස්වභාවය තියෙන්නේ එහෙම එහෙමයි එහෙමයි ඒක වෙන වෙන විග්‍රහ කරන්න බෑ චිත්ත තුලයි බුද්ධ ස්වභාවය තියෙන්නේ එහෙමයි ඒක එළියේ මේ භෞතිකේවට ගලපන්න බෑ එහෙම හරිනවා ඒකයි බුද්ධ කව මේ ගහක් බුද්ධ වෙන්නේ නැහැ චිත්ත විමුක්තියක් තුලයි බුද්ධ ස්වභාවය තියෙන්නේ. ඒ චිත්ත විමුක්තියට ගියාට පස්සේ ස්වභාවයටම උලඟ වගේ වෙනවා. එතකොට ඔබෙන්තර කෙනෙක් නැහැ කියන තැනට එනවා. මමෙක් නැහැ කියන තැනට එනවා. එතකොට හැම කෙනෙක්ම තමන් වගේ. ඒ කියන්නේ හිටියොත් තමන්. ඉන්නවනම් තමන් ඉන්නේ. තියෙනවනම් තමන් තමයි. ආත්මය තමයි. ඔක නැත්නම් ආත්මයක් නැහැ. ඉස්සරහා ගහ තියෙනවනම් ආත්මයක් තියෙනවා. මොකද්ද දැක්කේ මොකද්ද ඇත්තේ ගහයි මායි සමාන වෙනවා නේද ඒ ගහයි මායි සමාන සමාන වෙනවා ඒ කියන්නේ ඒ ආත්මය කියන්නේ ඒකමයි එහෙමයි දෙයක් තියෙනව බවට දැනෙනවනේ එහෙමයි එහෙමයි තියෙනව බවට දැනෙන එකමයි ආත්ම ආත්මීය දැනීම එහෙම එහෙම දෙයක් නැත්තම් ආත්මෙත් නැහැ එහෙමයි හරි පුදුමයි එහෙමයි ආදෙනවා හරි පුදුමයි හැබැයි ඔය දෙයක් කියලා ගන්නකොට සබ්බේ සංඛාරා ඒ කියන්නේ මෙතන මනෝවිඤ්ඤාණෙත් එනවා ඒ කියන්නේ මෙතන එනවා ඒ කියන්නේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර තුන් පැත්තෙන් ගහනවා. ඒ කියන්නේ මේක සිතුවිලිත් එනවා පරණ ඒවා. ඔව් එහෙමයි එහෙමයි. ඒ ආවත් එතරම් දෙයක් ඒක ඇත්ත වුණොත්. එහෙමයි. ඒකෙත් දකින්න ධර්මයේම ධර්මතාවය හැමතැනම දකින්න ඕනේ. එහෙමයි ආගෙන. ඒතර මනෝ විඤ්ඤාණය බුල් වෙනවා නේද ආරෙන්න. අපි හිතේ ඇත්ත එක මොකක්ද? එතරම් මේ මොකක් හරි ආවත් එතරම් දෙයක් දැනෙන්නේ නැති ස්වභාවයකට වැටෙනවා. එහෙමයි ආගෙන. ඒකත් නිදීමක් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අනේ පව් අර නිකන් කරුණාව දයාව මෛත්‍රිය එතරම් කෙනෙක් නිරූපණය කරනවා එහෙමයි ආත්ම සංඥාව අද එහෙම ස්වභාවය නෑ අර මුළු ඔක්කොම සුදුයි ඔව් මෙතන පව් කියලා දෙයක්වත් නෑ ආකාර චිත්ත යෝක්තිය එහෙම හරියනවා හොයන්න බැරි ඔතනින් තමයි හොයන්නම් බැරි වෙන්නේ එහෙම හරියනවා මේක පව් කියලා දෙයක් නෑ හරියනවා මේක අන්තයක් නෑ හොඳ නරක අන්තයක් එහෙම නෑ නෑ තනිකරම අර විඥාන අනිදස්සනම් කියපු තැන පෙන්නනවා සුභ අසුභ කියන තැනක් නැහැ කියන එක විඥාන. අද ආර්යවන්ත මෛත්‍රී කියන හොඳට වැඩිම ආර්යවන්ත හොඳට මෛත්‍රී. අප්‍රමාණ චේතු විමුක්තියයි. මහා මෛත්‍රී. එහෙමයි ආර්යවන්ත. ඒ කියන්නේ මේ මේ චිත්ත විමුක්තිය අප්‍රමාණයේ සියල්ල සමාන වෙලා. එහෙමයි ඒක මහා මෛත්‍රියක්. අනන්තය දක්වා යනවා කියන්නේ ඒකයි. එහෙම ආදයන්. කොහෙවත් පිහිටන්නේ නැහැ. අනන්තය දක්වා යන මහා මෛත්‍රිය. මේක පු탁ජන භූමියට හම්බ වෙන්නේ නැහැ. නෑ නෑ ආදයන්. මේක දාහු වෙන්නේ නැහැ. දැන් මිනිස්සු හිතා ඉන්නේ මෛත්‍රිය කියන්නේ මමනි දුක්ඛිතා නිරෝධය ඒක නෙමෙයි අරිනවනේ ඔන්නත දැන් නියම මෛත්‍රිය. ඒක ඇවිල්ලා පෘථග්ජන භූමියෙන් මේ වචන ටිකක් ලියාගෙන කටපාඩම් කළා කියන එකක්. ඒක හරි හරි. එහෙම කරපන්න බෑ. බෑ. දරුවන් හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. හම්බ වෙන්නේ නැහැ අවිද්‍යා භූමියේ මහා මෛත්‍රියත් නැහැ අවිද්‍යා භූමියේ තෙරුවන් ඇත්තෙත් නැහැ. එහෙම හරි. ඇත්තම කිව්වොත් තෙරුවන් තියෙන්නේ අවිද්‍යා භූමියේ තමයි. ඒ කියන්නේ තෙරුවන් කියන්නේ මේ මේ සිතුවිලි වලින් මිදෙන ස්වභාවයේ දකින්න එකනේ රුවන දකින්නවා. මැනික් මානසික දකින්නවා. එහෙනම් තේරුවන් සිතුවිලි වලින් මිදෙන තැන තියෙන ස්වභාවයටපත් වෙන්න දරන උත්සාහය තුලයි තේරුවන් තියෙන්නේ. ඒ කියන්නේ මේ සිතුවිලි වල තමයි දුක තියෙන්නේ. හැබැයි සිතුවිලි වලින් මිදෙන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ වුණොත්. එතකොට තමයි අන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට එන්නේ. ඒ බුද්ධ ස්වභාවය තුල ආත්ම ස්වභාවයක්වත් සිතුවිලි වලටවත් හරයක් නැහැ. ඒක තමයි තැන තමයි සත්‍යයේ දුකට එකම එකම සරණ බුද්ධ සරණ. එහෙම එහෙම. අන්න එතනින් තමයි ධම්ම කියන්නේ දෙයක් නැති බව දකින්න. ඒ ධර්මතාවය දකින්න. ඒක දැක්කොත් තමයි බුද්ධ ස්වභාවයට එන්නේ දකින්නේ. ඒ ඔක්කොම එකටයි තියෙන්නේ. එන අරමුණෙන් අරමුණ දකින්න එක තමයි සංඝ කියන්නේ. එහෙම. බුදුමයිනේ තෙරුවන් මේ පැහැදිලි කළා නෑ කවුරුත්. නෑ කිසි කෙනෙක් මම මේ මේ අපේ කරන්නේ කිව්වේ ඒකයි මේ YouTube එක බලන්න බලන ලක්ෂයක් තියෙනවා ලක්ෂයකට මේ පැත්තේ ඉහළින් ඉන්න අපි ආරිනවා කියලා දේශනා කරනවා කියලා තියෙන මේ කරන්නට අපි අපි ඒක දැක්කා අපි ඒක දැකලා අපිට අපි බැලුවා බුරු මේවත් නියන් මාරේවත් ওই ගොල්ලෝවත් මොනවා කිව්වත් අපිට තේරෙනවා මේ අවබෝධය තියලා නැහැ කියලා. එහෙමයි හරියට එහෙමයි. ඒක නිසා අපි නිහතමානීව පැත්තකට වෙලා හිටියා. එහෙමයි හරි නමුත් මේකෙන් කාටවත් පිළිසරණක් නැහැ අපි නිහඬව හිටියා කියලා. එහෙමයි හරි. අපි මේක එලි කරන්න ඕනි. එහෙමයි හරි. එලි කරන්නත් වෙන ක්‍රමයක් නැහැ. එලි කරන කෙනා මේ මේ විසගෝර සර්ප විමානේ වගේ මේ යුගයේ. එහෙමයි අපිට උදකලාව ඉන්න දෙන්නවා. අනේ ඔබ වහන්සේ ওই විදිහට දෙන්නේ කියලා මම නම් කැමති ආර්යනාථ. ඒක තමයි වෙන්නේ. එහෙමයි. ආ දුෂ්ට මේ පිටසකනේ ගොඩක් මේ සංඝයාතරම ඉන්න ආර්යනාථ කියන දුෂ්ට පිටස. ඔය ගොඩාක් ඔය ලොකුවට පිළිගත්ත විදිහට හිටියට මහා සර්පයෝ වගේ. සර්පේ ඥානෙම මේ මිනිසුන්ගේ නෑ එහෙම ඉච්ච සර්ප ගති. ඒ අය තමයි වැඩිම භයානකයි. ඔව් එහෙම ආරින්නවා. ඒක තමයි. ඉතින් ඒගොල්ලන්ගේ දේවල් කොහොම ඉන්නකම් ගොඩාක් අනිවාර්යනවා. අද වැඩියෙන් ඉන්නේ දෙව්දත්ලා. එහෙමයි ආරින්නවා. අද සබාව. සාම සත්කාර පස්සේ දුවන කට්ටියක් ඉන්නේ ආරින්නවා. අපිට කල කියලා දින්නේ සමාජය හැටියට. අපේ හාමුදුරුවෝ එයාට ගොඩක් වටිනවා. අපි මේකෙන් ගැලවිලා යනවා මිස කාරින්වන්ත අපිට වැඩක් නැහැ මිනිස්සුන්ගේ වැඩ. එන්නේ ඇත්තටම මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ දැවිද්දු කියලා කියන්නේ જાතිය මෙයාරිනවා. නිකම් රෙද්දට රෝගත්තට ඇතුළේ නැහැ තෙවිදුකම. අපි ඒක හරියට කියනවානේ. රෙදි කියලා මාරු කරා කියලා අධ්‍යාත්මය වෙනස් වෙන්නේ නැහැ. එහෙම හරිනම්. ගොඩක් ඇත්තටම අපෙන් අහනකොට අපි හරිම දේ තමයි කියන්නේ. එහෙම හරිනම්. අපි උපසම්පදා වුණත් අපි කියන්නේ සම්මුතිය චාරිත්‍රය නෙමෙයි අභ්‍යන්තරයෙන් තියනවා කියලා සැබෑම උපසම්පදාවක් සිත දැකීම ඉදෙන ඒ උපසම්පදාවක් වෙන්න ඕනි කියලා. අද මේ සාහිතකද කියලා පාටි ගන්නවා මගේ වස් මෙච්චරයි කියලා හරියනවාද? එහෙම යුගයක් අද තියෙන්නේ. හැබැයි මේ උපසම්පදා ඉති මෙච්ච දවසින් තමයි පාරාජිතයි. ඉතින් කොහොමනම් මම පැවිදිත් නෑ උපසම්පදාත් නෑ මූක්කත් නෑ. කොහොම යුගයක් තියෙන්නේ තේරුමක් නැහැ. ඉතින් ඕවට වාද කළාක් නැහැ. අපි මාර්ගේ අනායට මාර්ගයට කටයුතු කරනවා. ඒ අය අසරණයි. අසරණයි ආර්යනායට අසරණයි මාර්ගය දැක්කේ නැත්තම්. එහෙම හරියනවා. ඒ සැබෑම මාර්ගය හොයනවා. එහෙම හරියනවා. ඒ අයට කවුරු හරි කෙනෙක් ඉන්නවා පිළිසරණ වෙන්න අද බුදුන් වහන්සේ නැහැනේ වැඩ සිටින්නේ. එහෙම හරියනවා. බුදුන් වහන්සේ අද නැහැ පිළිසරණයි. බුද්ධ ස්වභාවයේ ලෝක සබහාදාම තියෙනවා. හැබැයි ඉක්මතු කළා දෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න වෙනවා. එහෙම හරියනවා. ඒත් පුජ්‍යලභාවයෙන් කරන්න බෑ. ඒ අවබෝධය තුළ ඒ ධර්මතාවයේම ධර්මතාවයේ ස්වභාවයෙන් මේක වෙන්නත් ඕන. මේ YouTube නාලිකාව විශාල උපකාරයක් වෙලා ලොකු මේක. ඒ මන්නේ කොයිතරම් ප්‍රමාණයක් කෝල් කරනවද මේ? එහෙමයි එහෙමයි අරන් එහෙමයි. දෙමළ අය ක්‍රිස්තියානි අය මුස්ලිම් අය එහෙමයි දෙමළ මාත්‍රික කතා දෙන්නේ විතරද? එහෙමයි අරනවා. ජාතියක් නැහැ. හැම ආගමකම බලනකොට කවුරු හරි ඉන්නවා මේක ඇතුලේ හොය හොය. එහෙමයි අරනවා. හ්ම්. හොඳයි හොඳමයි අපේ හැමෝටම එහෙනම් එහෙම හරියට ඔබ වහන්සේ නම් මේ කල්පනා කරලා බලන්න මට නම් මේ හොඳට දිහා බලලා කියනවාද නේද ඕ නෑ නෑ එහෙම මුකුත් නැහැ කියන්න තරම් දෙයක් ඒ දැන් කතා කරපු දේ තුළම සියල්ලම අවබෝධයි ඒක නිසා එහෙම ගැටලුත් මුකුත් නැහැ කියන දෙයක්කුත් නැහැ අවස්ථාව තියෙනවා ඔවත ඒ සියල්ල ඒ අනුව සබහාදාම අනුව සිද්ධ වෙයි වෙයි එහෙමයි හරියට හොඳයි හොඳයි හොඳයි හරි හොඳ වැඩම කරේ තෙරුවන් සරණයි අපේ ආමඳුරෝ ධර්මයේ ගැන තියෙනවා නම් බොහොම විවේක වෙලාවක් ගන්න නම් අමාරුවෙන් පස්සේ වගේ වුණත් රැට නම් පහසුයි එහෙම දැන් මමත් මේ කීපදෙනෙක් කියන ගානවල නමයා මාරින් පස්සේ ගන්න රාජනවාසයේ විවේකත් ඒ වෙලාවට කියලා මම හිතුවා එහෙමයි හොඳයි පෞද්ගලිකව ගොඩක් එහෙමයි හොඳයි එහෙමයි තේරුවන් සරණයි හොඳයි හරි තේරුවන් සරණයි